දේශනාවේ නම තමයි තාන. ඔයත් අහලා තියෙන ඊටාම හොරු පුරුදු වචනය. මේ දේශනාව සඳහන් වෙන්නේ පින්වතුනි අංගුත්තර නිකායේ පංචක නිපාතේ. දේශනාවේ නම තමයි තාන කියලා කියන්නේ. හොඳට අහගෙන ඉන්න ඕනේ අවසානයේ මම අහලා බලනවා මුදින් මතක තියාගෙන ඉන්නවද කියලා. නැතුව ඉතින් නේද? මට බණ ඇහුවද කියලා බලන්න වෙන විදියක් නැති නිසා අවසානයේ ඉතින් මම අහනවා කියලා දුන්න කාරණා මතකද කියලා. සමුදින් අහගෙන ඉන්නවා. එතෙන්වත්නි මේ දේශනාව කරන කාලයේ තථාගතයන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමයේ. පාන කියන වචනේ අදහස අරගෙන බැලුවොත් විවිධ අර්ථයන් වල තාන කියන වචනේ යෙදෙනවා. තාන කියලා පාලියෙන් සඳහන් වෙනවා ස්ථානය කියන අදහසින්. ඔන්න මතක තියාගන්න තාන කියනවා පාලියෙන් ස්ථානය හඟවන්න. ඒ වගේම තාන කියලා කියන පිටුනේ නිකන් තේරුම අර්ථය කියන අදහසෙනුත් තාන කියන වචනේ යෙදෙනවා. හැබැයි මෙතනදී මේ තාන කියන වචනේ අර්ථවත් වෙන්නේ කාරණාව හේතුව කියන අදහසින්. එහෙනම් අද දවසේ අපි ඉගෙන ගන්න දේශනාවේ තාන කියන වචනේ අපට ගැලපෙන්නේ හේතුව කියන තැන. සතාගත බුදුරජාණන් වහන්සේ පංචමානි භික්කවේ තානානි අභිඤ්ඤම් පච්ච වෙක්කිතබ්බං කාරණා පහක් ස්ත්‍රියන් විසින් පුරුෂයන් විසින් ඒ වගේම ගිහියන් විසින් පබ්බජිතේන පැවිද්දන් විසින් නිතර නිතරම සිහිපත් කළ යුතුයි කියලා කාරණා පහක් මේ දේශනාවේදී පෙන්වලා දෙනවා. එහෙනම් අපි අද සාකච්ඡා කරන්නේ කාරණා පහ ගැනත්. ඇයි ඒ කාරණා පහ අපට නිතර නිතරම සිහිපත් කරන්න කියලා පින්වතුනි තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නා. දැන් පාන කියලා කිව්වේ හේතුවටනේ. දැන් හිතන්න යම් කිසි දෙයක් අපි නිතර නිතර හිතනකොට දැන් ඔබට බොහෝ අවස්ථාවන් වලදී අහලා තියෙන්නේ ඕනෑම දෙයක් ඕනෑමට වඩා හිතන්න එපා එහෙම නේද? එහෙම අහලා නැද්ද? කවුරුණක් කතාවට ගියාම කියනවා නේද? ඕනම දෙයක් නිකන් ඕනෑමට වඩා හිතන්න එපා. පමණට වඩා හිතන්න එපා. ඒක හොඳ නෑ කියලා අපට කියනවා. හැබැයි මෙතනදී තථාගතයන් වහන්සේ අපට කියලා දෙනවා මේ කාරණාව නිතර නිතරම හිතන්නලු. ඒකට තමයි සිහිපත් කරන්න කියලා කියන අභිඤ්ඤම් පච්චවෙක්කිතබ්බං කියලා කියන්නේ එහෙම හිතන්න සිහිපත් කරන්න කියලා කියන්නේ. පින්තුනි දැන් එහෙම යම් කාරණාවක් නිතර නිතර හිතනකොට සිහිපත් කරනකොට මොකද වෙන්නේ? ආ ඒක අමතක වෙන්නේ නෑ ඒක අපිට පුරුදු වෙනවා. නේද? හොඳට අපිට ඒක හුරු වෙනවා පුරුදු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කාරණාවක් ගැන නිතර නිතර හිතනකොට අපිට ඒකට මූණ දෙන්න පුළුවන් වටපිටාව හැදෙනවා. තවත් විදිහකින් කිව්වොත් අපිට පුළුවන් වෙනවා ඒ කාරණාව ඉදිරියේ වැටෙන්නේ නැතුව ඉන්න. බලන්නකෝ. ඒ කියන්නේ අපි මේ දෙයට හුරු වෙනවා, පුරුදු වෙනවා. ප්‍රවත්නි සාමාන්‍යයෙන් අපි හැමදෙනාම ආමන්ත්‍රණය කරන වචනයක් තමයි සත්‍යයා කියලා කියන්නේ. පොදුවේ හැමෝටම කියන වචනය මොකද්ද? අපි කාටත් කියනවා සත්‍යයා කියලා. සත්‍යයා කියන්නේ දැන් සංස්කෘත භාෂාවේ එක වචනයක් සඳහන් වෙනවා පින්වතුනි මේ ආසත්ත කියලා. ඔව් හොඳට මතක තියාගන්න මොකද්ද වචනේ? ආසත්ත. ආසත්ත කියලා කියන්නේ කැමැති කියන එක. මොකද්ද ආසත්ත වෙනවා කියලා කියන්නේ? කැමැති වෙනවා කියන එක. එනේ යම් තැනකදී අපි ආසත්ත වෙනවා කියලා කියන්නේ ඒ දෙයට කැමැති වෙනවා. දැන් ඔබ ඔබේ ජීවිතේ ආසත්ත වෙලා තියෙන මොනවද? මොන ප්‍රශ්නේ? හොඳට ඉතලා උත්තර දෙන්න ඕන. මොනවටද අපි ආසත්ත වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම ස්වરૂපයෙන්ම අපි කැමති වෙලා තියෙන අපෙන්වත් මේ පංචස්කන්ධය. ඔන්න මතක තියාගන්න අපි පංචස්කන්ධයට කැමති වුණා නිසා තමයි නැවත නැවත නැවත නැවත අපට ඉපදෙන්න ආ ලැබිලා තියෙන්නේ. භවයට හේතු වෙනනම් අපි මොකදද? පංචස්කන්ධයට ආසත් වුණ නිසා කැමති වුණ නිසා. අපි ඇහැට කැමති නේද? නාසයට කැමති, කනට කැමති, දිවට කැමති, ශරීරයට කැමති ඒ නිසා මෙන්න මේ ආසත්ත බව නිසා, කැමැති බව නිසා මොකද වෙන්නේ? නැවත නැවත ඒ කැමැත්ත නිසා අපට ඉපදෙන්න සිද්ධ එහෙම උපතක් කරා යන්න හේතු වෙනවා මොනවාද සංස්කාර? පින් අපි රැස් කරනවා අපි කියනවා පුඤ්ඤාභි සංස්කාර. සමහර කෙනෙක් පව් රැස් කරනවා අපි කියනවා අපුඤ්ඤාභි සංස්කාර. නේද? පින්පව් දෙකම එහෙම නැතුව මධ්‍යස්ථව එහෙම රැස් කරන අයට ආනින්ජාභි සංස්කාර කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ රැස් කිරීම මත නැවත නැවත කොහේ කොහේ හෝ අපි ඉපදෙනවා. ඒ ඉපදීමට හේතුව මොකද්ද? දැන් ආනින්ජාභි සංස්කාර වගේ රැස් කරපු කෙනෙකුට නේද බ්‍රහ්ම ලෝකෙ උනත් ඉපදෙන්න පුළුවන්. ඒ කොහේ නමුත් පංචස්කන්ධයක්නේ. එතකොට මේකට කැමති වුණු නිසානේ අපිට දෙන්න යන්න වෙලා තියෙන්නේ. මේක තමයි ස්වභාවය. එහෙනම් යම් කිසි විදිහකින් කෙනෙක් හිතුවතින් අපි ඉපදෙන්නේ අම්මගේ තාත්තගේ කැමැත්තට කියලා. ඒක හරිද? බලය යනකොට අම්මගේ තාත්තගේ වුණාවට කැමැත්තට නෙවෙයි අපි ඉපදලා තියෙන්නේ. නෑ ඒකට හේතුව මොකද්ද? අපිම ආසත් වුණ නිසා කැමැති වුණ නිසා ඔන්න පංචස්කන්ධයක් අපට නැවත දායාද වෙනවා. ඕක තමයි ස්වභාවය. තමයි යථාර්ථය. එහෙනම් මෙන්න මෙහෙම එහෙනම් ඒ ඉපදීමට අපි කියනවා ಜಾති කියලා. ಜಾතිය කියලා කියන්නේ මොකද්ද? ඉපදෙනවා. දැන් ඔන්න ඔය කියන විදිහට කැමැත්ත ඇති කරගෙන ওই જાතිය හේවත් ඉපදීම සිද්ධ වුණාට පස්සේ ඉපදුණාට පස්සේ සතහාගතයන් වහන්සේ අපට කියලා දෙනවා පින්වත්නි ජරා ධම්මෝහි ජරං අනතීතෝති අභිඤ්ඤං පච්ච වෙක්කිතබ්බා නිතරම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින්ම හිතන්න කියලා කිව්වා සිහිපත් කරන්න කියලා කිව්වා මොකද්ද ජරා ධම්මෝ මිහි ජරං අනුපීතෝති පබ්බජිතේන. මොකද්ද මේ කියන්නේ? නිතරම හිතන්න කියලා කෝ ජරාවටපත් වෙනවා කියන්නේ. දැන් නිකන් වචනේ අහනකොට මොකද හිතෙන්නේ? ජරා කියලා කෙනෙකුට නිකන් ඊයා වගේ ස්වරූපයක් නේ අපිට දැනෙන්නේ නේ. ජරා කියලා කෙනෙකුට අපි අකමැති ප්‍රිය නෑ වචනේට. සැබෑ ලෙසටම ජරාව කියලා කියන්නේ මොකද්ද? ජරාවටපත් වෙනවා කියලා කියන්නේ ආ දිරාපත් වෙනවා දිරනවා. දැන් තථාගත බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා පින්වතුනි හිතන්න කියලා කියන්නේ නිතරම මම ජරාව ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි ජරාව ස්වභාවයෙන්ම කුරුමකම් කියන කෙනෙක්. දැන් පැතු මොහොතක් හිතලා බලන්න මොකද්ද මේ ජරාවටපත් වෙනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දිලාපත් වෙනවා නම් අපි රූපය ගැන හිතමුකෝ මේ රූපේනේ දිලාපත් වෙන්නේ. එතකොට මේ දි รา පත් වෙන රූපයේහි සැකස්මක් තියෙනවා. තවත් විදිහකින් කිව්වොත් එහෙම පෙන්වතුනි මේ රූපේ සකස් වෙලා තියෙන මූලාශ්‍ර තියෙනවානේ. අපි මේ පංචස්කන්ධය කියලා කතා කරන දේ සකස් වෙලා තියෙන මූලාශ්‍ර තියෙනවා. මොනවද ඒවා? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. දැන් පුංචිම කාලේ දරුවෙක් කිරි ටික ආහාරයට අරගෙන ඉන්නකොට කුඩා දරුවෙක් ටික ටික ඝන ආහාර වලට පුරුදු වෙනකොට කෙමින් කෙමින් කෙමින් කෙමින් මොකද වෙන්නේ? වැඩෙනවා. ඒ වැඩිම තුල තියෙන්නේ මොකද්ද? අපි එතනදී ජරාව කියන වචනේ පාවිච්චි කරන්නේ නෑ. නමුත් ඒ මොකද වෙන්නේ? අන්න එහෙනම් ඒ කියන දෙන්න ළමා කාලේ මරාගෙනනේ තරුණ කාලයට යන්නේ. එතන තියෙනවා දි รา පත් වීම. හැබැයි සැබෑ ලෙසටම මේ ජරාව කියන දේ අපට දැනෙන්න ගන්නේ දි รา පත් වීම කියන දේ දැනෙන්න ගන්නේ කවදද? වයසින් හුඟාක්ම ඉස්සරහට ගිහිල්ලා නැගිට ගන්න බැරි වුණාම නේද? හැම රැලි වැටුණාම වචන ටිකක් එහෙම මෙහෙන් පැටලෙනකොට ලස්සනට පීරපු කැස් ටික එහෙම පීර ගන්න බැරි වෙනකොට ආ කලුවට උදේ හවස බලලා සතුටුන කැස් ටික එහෙම මෙහෙන් සුදු වෙලා තියෙනකොට ආ හොඳට ඍජු කයක් තිබුණා නම් ඒක ටික ටික ටික ටික නේද? වක්‍ර වෙන්න ගන්නකොට හොඳට විකන්න පුළුවන්කම තිබුණා අපිට විකා ගන්න බැරි වෙනකොට ආ හොඳට ආහාර ගත්ත අපිට ආහාර අරුචිකම් වෙනකොට දිරවන්නේ නැති වෙනකොට හොඳට උස් පහත් වෙලා නැගිට දිගෑරුණු සතරේරියව පවත්වපු අපිට පහසුවෙන් ඒව කරන්න බැරි වෙනකොට වේදනාවෙන් එහෙන් මෙහෙන් නැගිටිනකොට හිත ගන්නකොට කේන්ද්‍රියක් එනකොට නිකන් අපිට හැම දැනෙනවා. ඔක තමයි ජරා ස්වභාවය කියලා කියන්නේ. දැන් පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ අපට කියන මොකද්ද මේක නිතර නිතර මෙනෙහි කරන්නකෝ හිතන්නේ කිව්වා. එයි දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ආඳුරු නීතිය වයසට යන එක ඇත්ත තමයි. ඒක මටත් උරුමයි. කවුරු හරි කෙනෙක් දීර්ඝායස වින්දනය කළොත් දැන් මේ මෞතුමිය බලනකොට අවුරුදු 75ක් ඉත ආසන්න කාලයක් නේ අවුරුදු 73ක් විතර වගේ කාලයක් හිටියනේ. ඉතින් දීර්ඝායස. එතුමියගේ තේතුමා දිහා බලනකොට අවුරුදු 90 ගණනක් කියලා කිව්වා. ඒකට ඒ දීර්ඝ කාලයක්. ඒතොර යම් කිසි කෙනෙකුට මේ ජීවිතය තුළ දීර්ඝායස වින්දනය කරන්න වෙනව නම් දීර්ඝායස් වෙන්දනය කරන කෙනෙක් ජරා ධර්මයට ගොදුරු වෙනවමයි. ඇයි බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට කියලා තියෙන්නේ බලමුකෝ ජරාවටපත් වෙන එක නිතර නිතර හිතන්න කියලා කිව්වේ ඇයි? සෙන්වතුනි තථාගතයන් වහන්සේ අපට මෙතනදී මේ කාරණාව කියලා දෙන්නේ මොකක් හින්දාද දන්නවද? ජරාවටපත් වෙන බව දැනගෙන කෙනෙක් ජීවත් වෙනකොට එයාට පුළුවන්කම ලැබෙනවා යම් කිසි දවසක තමන් ජරාවටපත් වෙනකොට නොසලී ඉන්න. වේදනාවටපත් නොවි ඉන්නයි මම දැනගෙන ඉන්නවනේ මම ජරාවටපත් වෙන කෙනෙක් කියලා. තථාගතයන් වහන්සේ ධර්මයේ තුල අපට කියලා දෙන තවත් වටිනකමක් තියෙනවා. මොකද්ද? සීලං ඒව ජරාසාදු. සීලං යාව ජරාසාදු. වයසට යනකම්ම පිළිහිට වෙන දෙයම තමයි සීලය කියලා කියන්නේ. දැන් අද නම් ඔක ටිකක් වෙනස් වෙලාද නැද්ද? වැඩි කෙනෙක් සීලයට ඉඩ දෙන්නේ වයසට ගියාම නෙමෙයි. ওই දවසට වැතු සිල් සමාදන් වෙන බණමඩුවේ වැඩිපුර ඉන්නේ තරුණ අයද මහලු අයද? ඒ කියන්නේ වැඩිපුරම ඉඩ දීලා තියෙන්නේ වයසට යනකොට තමයි සීලයක් ඕනේ කියලා හිතන්නේ. මතක තියාගන්න ජරාවටපත් වෙනකොට හොඳට පෙනුන ඇස් දෙක පෙනීම අඩු වෙනකොට රැකෙන දේවල් තියෙනවා. ආ දුවල පැනලා හෙට මෙහෙට වැඩ කරන්න පුළුවන් කාලේ තියෙන හයිය අඩු වෙනකොට රැකෙන දේවල් තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේ මොකක්ද මේ අපිට කියන්නේ? අන්න එහෙනම් සීලං යාව ජරාසාදු වයසට යනකම් හොඳට පුරුදු කරන්න ඕන දෙයක් තමයි සීලය. හැබැයි අපි පුරුදු වෙලා තියෙන වයසට ගියාට පස්සේ තමයි සීලය පුරුදු කරන්නේ. හිතන්නකෝ. ඒ නිසා නිතර නිතර සිහිපත් කරන්න හිතන්න කියලා මේ කාරණාව මතු කරන්නේ ඇයි? සමහර විට කෙනෙක් ජරාවටපත් නොවන බව දැනගත්තාම හිතන්නේ නැතුණාම එයා මත් වෙනවා මදණයකින් ඒ මදයට කියනවා යොබ්බන මදය කියලා. මොකක් කියලාද කියන්නේ? යොබ්බන මතය. තථාගත දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා ගණනාවකම මේ කාරණාව පැහැදිලි කරනවා. ඒ කියන්නේ ජරාවට පත් වෙන කෙනෙක් ජරාවට පත් වෙන බව නොදැනගෙන හිටියාම එයා තුල ඇති වෙන මත්වීමක්. ඒකට කියනවා මදණය කියලා. ඒ මදය මොකද්ද? යොබ්බන මදය. ඒ කියලා කිව්වේ තරුණකම තුල. බලන්නකෝ. තරුණ කාලය තුල තරුණියක් හෝ තරුණියෙක් තමන්ගේ යොබ්බනකම තරුණකම තුල මහා පුදුම වැජදීමක් ඇති කරගන්නවා. සමහර විට තාරුණ්‍යයට එන කෙනෙක් තාරුණ්‍ය අභිභවාගිය කෙනෙකුට නේද? ආමන්ත්‍රණයේ ඉඳලම තියෙන්නේ අපි තරුණයි ඔබ වයසයි කියන තැන හැබැයි හැමදාම මේ තරුණකම අපි කාටවත් රැකගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා බව ඒගොල්ලෝ දන්නේ නැහැ. තරුණමදයෙන් මත් වුණාට පස්සේ මොකද වෙන්නේ? වයසට යන බව හිතන්නේත් නැහැ. වයසට ගියාම මේ විදිහේ දරා දීර්ණ වෙච්ච තත්ත්වයන් වලටපත් වෙනවා කියලා හිතන්නේත් නැහැ. යොබ්බන මදේ තුල මත් වෙලා මත් වෙලා කටයුතු කරනකොට මොකද වෙන්නේ? පිනට වඩා පවටයි හිත නැඹුරු වෙන්නේ. ඇයි හිතන්නකෝ ජීවිතේ හරි අවිනිශ්චිතයිනේ. යම් කිසි කෙනෙක් හිතාගෙන හිටියොත් නෑ මම හැමදාම මේ යොබ්බනකම තුලමයි ඉන්නේ, තරුණකම තුලමයි ඉන්නේ කියලා හිතාගන්න බැරි වෙනවා. කෙමෙන් කෙමෙන් මේ මොහොතක් මොහොතක් පාසා නේද? මේ තියෙන රූපකලාප මොකද වෙන්නේ වෙනස් වෙනවා අනිත්‍යයි අපිට ඒවා තා සිවුම දකින්න පුළුවනි ගෙදරින් අද දවසේ ධර්මය අහන්න ආපු කෙනෙක් නෙමෙයි නැවත වතාවක් ගෙදරට යන්නේ. හොඳට විදර්ශනා නුවණ තියෙන කෙනෙකුට මේ රූප කලාපවල වෙනස් වීම දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතනවා නම් එහෙම නෙවෙයි කියලා අන්න එතනම තියෙනවා එයාගේ සසරට හානි කරන ධර්මයක්. නිවන ආවරණය කරන කාරණාවක් ඒක. එනිසා තථාගතයන් වහන්සේ අපට මෙතනදී පෙන්වුවේ මොකද්ද? නිතරම හිතන්න කියලා කිව්වා සිහිපත් කරන්න කිව්වා. මොකක්ද? මම ජරාවට යෑම ස්වභාව කොට ඇත්තේ. ඒක මේ ඉක්මලා ගිය කෙනෙක් නෙවෙයි මට ජරාවටපත් වීම මම දීර්ඝායුෂ විඳිනවා නම් ජරාවටපත් වීම කුරුමයි. එහෙනම් එතකන් මම ඉන්නවමනා කරන්නේ නැහැ මේ වෙලාවේ මේ ගත කරන මේ මොහොත තුළදී මොකද වෙන්නේ? මං හොඳට ශක්තිමත් වෙන්න ඕනේ මොකෙන්ද? සීලයෙන්. ඉන්ද්‍රිය සංවර අපට සීලයක් තේනවනේ. මෙතනදී මේ කියන්නේ මොකක්ද? එහෙම වයසට ගිහිල්ලා ජරාවටපත් වෙනකන් ඉන්න එපා. එහෙම යොදවන තරුණ කාලයේ තුලදීම තරුණ මදයෙන් මත් වෙන්නේ නැතුව මොකද්ද මේ අනුශාසනාව? සීලයට ඉඩ දෙන්න කියලා කියනවා. බලන්නකෝ සිල්වත් කෙනෙකුට පෙන්වලා තියෙන අවස්ථාව. එන්නත් හොඳට මතක තියාගන්න. ජීවිතේ ඔබට මට අපි මේ මෙතනින් පස්සේ යන්නේ කොහාටද කියන එක තීරණය කරන්නේ සීලයමයි. මේ මහතුරු අද වැඩි දෙනෙක් හිතනවා අපිට ආ ඔන්න මෙන්න තියෙන කාලේ මහා පිංකමක් කරගත්තාම ප්‍රමාණවත් හාමුදුරුවනේ ඕක සිහි කරගෙන හොඳ තැනකට යන්න පුළුවන් කියලා. අපි දෙන දාණය තීරණය කරන්නේ යනතන නෙවෙයි. දාණය තීරණය කරන්නේ ගියාට පස්සේ ඒ තැනට ලැබෙන්න ඕන දේවල්. අද හුඟක් දෙනෙක් වරදවගෙන හිතාගෙන ඉන්නවා එහෙම මහා පිංකම් කරගෙන තිබුණාම ඇති හාමුදුරුවනේ එහෙම සුගතියකට යන්න පුළුවන් එහෙම කියලා. එහෙම වෙන්නේ නැහැ. යනතන තීරණය කරන්නේ අපි කොයිතරම් දුරට සිල්වත්ද කියන කාරණාව තුළ ඉඳලා. ඒ තැනට ගියාට පස්සේ ලැබෙන්න ඕනි කරන දේවල් මොනවද? ඒ දේවල් ලැබෙන්නේ දුන්නු දානියන්න. හිතලා බලන්නකෝ සිල්වත් නොවුනොත් එහෙම අපිට කොච්චර ලොකු අනතුරක් වෙනවද කියලා. සීලේ මහ පුදුම ආ ආනිසංස තියෙන දෙයක් නේ. දැන් අපි සමහර තැන් වලදී දකින්න සදහවතුනි මේ ත්‍රිසං සත්තු ඉන්නවා. මල්ලෙක් ගන්නකො උදාහරණයකට මෑත කාලෙකදී යුරෝපේ සංචාරය කරන අවස්ථාවලදී අපිට හරියට දකින්න ලැබුණා. ගෙදරක සාමියෙකුට බිරිඳෙකුට බිරිඳකට නැති ආදරයක් කරුණාවක් ආරක්ෂාවක් තිරසන් සතෙක් ලබනවා. වෙනම වෙන් කරගත්ත යාන වාහන තියෙනවා. වෙනම රක්ෂණ තියෙනවා. බෙහෙත් ඒ සඳහා මහ පුදුම පහසුකම් තියෙනවා. තෙමන්නේවත් නැහැ දූවිලිනුත් ආරක්ෂා කරනවා. මට මතකයි එක තැනකදී එහෙම සතෙක් අරගෙන යනකොට වාහනේ නතර කරලා වහින වෙලාවක් කුඩේ යටවගෙන සතා තමයි නොතමින් අරන් ගියේ අරගෙන ගියේ කෙනා දෙමිදෙම යනවා. හිතලා බලන්නකෝ තිරිසන් සතෙකුට ලැබෙන පහසුකම්. හැබැයි තිරිසන් ජීවිත ලැබුවත් මහ පොදුම පහසුකම් ලැබෙනවා කිසි දෙයකින් අඩුවක් නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි සීලයට හානි කරගත්තොත් අපට සතර අපායට යන්න සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ අපට පෙන්වලා තියලා තියෙන්නේ හරියට ඔබට මට සතර අපාය කියලා කියන්නේ සදහවතුනි කොතනද මහගෙදර වගේ කියන කාරණාව මතු කරලා තියෙනවානේ. එහෙනම් අපි කොහේ ගියත් නේද? අපේ හිත අපිට කියනවා ටික දවසක් යනකොට දැන් නම් ඇති මගේ තැනට යන්න ඕනේ කියලා. කොතනවත් ඇති සැනසීමක් සතුටක් එතන තියෙනවා. එහෙනම් ස්වභාවයෙන්ම අපි සකස් වෙලා ඉන්නේ එතෙන්දම ඇදෙන්නමයි. මේකෙන් ගැලවෙන්න නම් සුගතියකට යන්න නම් සීලයම තමයි අපට පිහිට වෙන්නේ. සමතක තියාගන්න පතාගතයන් වහන්සේ අපට පෙන්නවා සීලයක් පුරුදු කරන්නම ඕනේ. ඉතින් ජරාවටපත් වෙන බව දැනෙනකොට ජරාවටපත් වුණාට පස්සේ දි รา පත් වුණාට පස්සේ රැකෙනවට වඩා පුළුවන් කාලේ හයිහත්තිය තියෙන කාලේ නේද? ඇස් වලින්, කන් වලින්, නාසයෙන් මේවට අරමුණු වෙන දේවල් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ දේවල් අරමුණු වෙනකොට අසංවරකම් ඇති වෙනවා නම් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන කටයුතු කරන්න අපි පුරුදු වෙන්න ඕන. මොන්නේ කාරණා. එහෙම නොවුනොත් යොබ්බන මදේ තුලමත් වෙලා හිටියොත් මොකද වෙන්නේ විනාශයක් වෙනවා. දෙවෙනි කාරණාව තථාගතයන් වහන්සේ පෙන්වන අපින්වත්නි ව්‍යාධි ව්‍යාධි ධම්මෝහි ව්‍යාධින් අනපීතෝති අභිඤ්ඤම් පච්චවෙක්කිතම්පා. ඒ කියලා කිව්වේ නිතරම කල්පනා කරන් හිතන්න කියලා කිව්වා ව්‍යාධිය මම ඉක්මවලා ගිය කෙනෙක් නෙවෙයි මට ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක් නයි කියලා. ව්‍යාධි කියලා කියන්නේ ලෙඩ රෝග. දැන් බණහන ඔබට මම යෝජනා කළොත් අත උස්සලා ඔබට කියන්න පුළුවන් ද හාමුදුරනේ මට නම් එහෙම් බහින කිසිම රෝගයක් නැහැ කියලා. කියන්න බෑනේ නේ. කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවද බෙහෙත් පෙත්තක්වත් නොබීව කෙනෙක්? කියන්න පුළුවන්ද හාමුදුරුවෝ මම නම් අද වෙනකන් එක බෙහෙත් පෙත්තක්වත් බිල නැහැ කියලා කියන්න පුළුවන්ද? හැබැයි අද වෙනකන් කිසිම කෙනෙක් බෙහෙත් පෙත්තක් නොබීව කෙනෙක් ඉන්න පුළුවන් සමහරක් එහෙමයි ඉන්නවා. මට මතකයි එක තැනකදී අම්මා කෙනෙක් මුණ ගැහුණ අවුරුදු 80 ගානක් උන්ගේ වයස ඉදිරියට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මං අද වෙනකන් පැනඩෝල් පෙත්තක්වත් දීපු කෙනෙක් නම් නෙමෙයි කියලා. බොහොම හොඳ නිරෝගී සම්පන්නිය තිබුණ අම්මා කෙනෙක්. හැබැයි එංගත්නි ව්‍යාධිය කියන දේ අපි කාටත් උරුම දෙයක්. කොයි වෙලාවෙ කොයි විදිහට අපි ව්‍යාධියකට ගොදුරු වෙයිද කියලා අපිට කියන්න බෑ. සමහර විටකදී ඔය සමාජය තුල අර හොඳයි කියලා සම්මත කරගත්ත කෙනෙකුට රෝගී වුණාම සමහර අය අපිත් එක්කම වෙලා කියන බලන්නකෝ හාඳුරනේ ආ ඔහොම ලෙඩ වෙන්න ඕනේ අය. ඉද්දි මේ මෙහෙම හොඳට හිටපා හිටින් ලෙඩ වෙලා තියෙන කියලා අනන්තවත් කියන්නේ. හැතකදී කෙනෙක් පිළිකාවක් හැදිලා සාදරුණ ලෙස වේදනාව විඳිනකොට තවත් පිරිසක් කතා කරන්න අපේ වෙලාවේ මාත් එක්ක කියන හාඳුරනේ බලන්නකෝ එහෙම අය තමයි මේක හැදෙන්නේ හැදෙන්න ඕනේ අය හොඳට ඉන්නවා කිසිම හේනයක් නැහැ කියලා කියනවා හා තමයි එනිසු නේද තව කෙනෙක් කෙරේ පිළිබඳව මෛත්‍රියක් ඇති කරගන්නකොට තවත් පිරිසක් කෙරෙහි බලන්නේ දේශයෙන්ම ඉතින් කොහොම නමුත් හිතන්න ඕනේ මොකද්ද යම් කිසි කෙනෙකුට ව්‍යාධියක් තියෙනවා නම් ඒ ව්‍යාධිය හොඳට මනසින් අපි මානසිකාර කරන්න ඕන නුවණින් මොකද්ද අද දවසේ මන් නිරෝගී හැබැයි කොයි වෙලාවෙ මා කරා මේ ව්‍යාධිය එයිද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. සමහර වෙලාවට වෛද්‍ය පරීක්ෂණ කරලා රෝහලෙන් එළියට එන ආපු කෙනෙකුට හෘදයාබාධ ඇවිල්ලා මිය ගිය අවස්ථාව ඕන තරම් අපට උදාහරණ වලට කියන්න පුළුවන්. Tamanට නිකන් ආ අසනීපයක් තියනවාද කියලා පරීක්ෂා කරලා බලන්න ගිහිල්ලා රෝහලෙන් ගෙදරට එන්න බැරි වෙච්ච අය ඕන තරම් අපට කියන්න පුළුවන්. හිතන්නකෝ ව්‍යාධිය කොයි වගේද කියලා. අපිට දැනුම් දීලා එන කෙනෙක් නෙවෙයිනේ ව්‍යාධිය. දැනුම් දීලා එනවා නම් අපිට ඒකට මුහුණ දෙන්න වටපිටාව හදාගෙන ඉන්න පුළුවන්. හැබැයි එහෙම දැනුම් දීලා නෙමෙයි ව්‍යාධි අපි කරා ඉන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ අපට කියනවා මෙන්න මේ කාරණා මම ව්‍යාධිය ඉක්මවාගිය කෙනෙක් නෙවෙයි කියන එක ව්‍යාධියේ ස්වභාව කොට ඇත්තක්මයි කියන එක නිතර නිතර හිතන්න කිව්වා. එහෙම හිතන එකෙන් අපට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? පින්වත්නි, එහෙම නොහිතන කෙනෙක් තුළ ගොඩනැගෙන්න පුළුවන් අන්න තථාගතයන් වහන්සේ කියලා දෙනවා පින්වත්නි. ඒත් එහෙම කෙනෙක් මදණින්මත් වෙන්න පුළුවන්. ඒ මදේ තමයි ආරෝග්‍ය මදේ කියලා කියන්නේ. එන්නේ සමහර අය කතා කරනවා මට නම් එහෙම ආ අසනීපයක් නැහැ බලන්නකෝ අරගොල්ලෝ මෙහෙමයි මෙහෙමයි කියලා කතා කරනවා. හැබැයි හිතන්න මම නිරෝගී කවදා වෙනකන්ද රෝගයක් මා කරා එනකම්. මේ ඕන කෙනෙකුට උදාගන්න පුළුවනි මම නිරෝගී කියලා. කවදා වෙනකන්ද කොච්චර කාලයකටද රෝගයක් අපි කරා එනකම්. අපි දන්නේ නැහැ ඒක කොයි වෙලාවෙ කොයි මොහොතේ අපි කරා ඒද කියලා. එහෙම ඇවිල්ලා මේ ගස්කල් වගේ ඉන්න මිනිස්සු එකතෙන් කරලා දානවා. වටල දානවා හිතා ගන්නවත් බෑ. එනිසා පතාගතයන් වහන්සේ අපට කියනවා නිතර නිතර පුරුදු වෙන්න කියලා කිව්වා හිතන්න කියලා කිව්වා මම ව්‍යාධිය අභිභවාගිය කෙනෙක් නෙවෙයි කියලා. මට ව්‍යාධිය උරුම කෙනෙක්. ඇයි දැන් එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් නම් අපි අවුරුදු 40 වගේ වෙනකොට මොකක් කියලාද කියන්නේ? කොහොමද කියන්නේ? 40 සඳරිය කියලා කියනවද නැද්ද? එතකොට සාමාන්‍යයෙන් අපි සූදානම් වෙනවා සමහර කෙනෙක් නම්. පොඩ්ඩක් ඔය මෙන් ඇස් දෙක නේද පුංචි කරලා බලනකොට කියනවා ආ දැන් කී 40ද 40 පැනලාද එහෙනම් ඉතින් 40 සඳරිය තමයි මොකද බලාපොරොත්තු වෙන්නේ මොකද කියන්නේ කණ්ණාඩි දෙකක් ඉදින් පාවිච්චි කරන්නේ කියලා නිකන් හිතනවා බලන්නකෝ අපි හදාගෙන තියෙන දේවල් හැබැයි හිතන්න අපි ඔක පුංචි කාලේ ඉඳන් දැනගෙන හිටියනම් මට වයස අවුරුදු 40 ඉක්මවා යනකොට ඇස් දෙක පෙනීම අඩු වෙනවා කියලා මම ඕක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙම නෙමෙයි. ඒකෝට බලාපොරොත්තු වෙමින් ඉන්න නිසාම මට සිද්ධ වෙන ඔපැක්ටි වල පළඳින්න. ඉතින් මට එතකොට මොකද හරි පහසුයි උපේක්ෂාවෙන් ඇස් දෙක පේන්නේ නැති බව හඳුනගෙන නේද? මේ පෙනීම පහසු කරන්න කණ්ණාඩි දෙයක් පාවිච්චි කරන්න පුළුවන් මට උපේක්ෂාවෙන්. ඒක කරන්න නම් මොකක්ද වෙන්න ඕනේ කරන්නේ? මං අපේක්ෂාවෙන් ඉන්න ඕනේ මගේ ඇස් දෙක අවුරුදු 40 45 වෙනකොට පෙනීම අඩු වෙයි කියලා. එහෙම නොවිත යනවා. මාට නම් එහෙම නෑ. ආ මරණකම්ම මගේ නම් ඇස් හොඳට පේන්න ඕනේ. මම නම් එහෙම පව් කරගත්ත කෙනෙක් නෙවෙයි. ආ ජක්කුපාල හාමුදුරුවෝ වගේ නෙවෙයි. මම නම් මෙහෙම කරපු කෙනෙක් කියලා හිතාගෙන හිටපු කෙනෙකුට හදිස්සිය අක්ෂරෝගයක් ආවොත් එයා අර ව්‍යාධිය නිසා රෝගය නිසාත් ඇදගෙන වැටෙනවා විතරක් නෙවෙයි. එයාගේ හිත තුළ තිබුණු අර ආරෝග්‍ය මදේ නිසා මොකද වෙන්නේ? තව දුරටත් එයා වැටෙනවා. දැන් ඒ නිසා අපිට කියලා නෙවෙයි පූර්ව දැනුම් දීමකින් නෙවෙයි රෝගෙ එන්නේ. හැබැයි අපේක්ෂාවෙන් හිටියොත් මටත් මේ රෝගේ උරුමයි කොයි වෙලාවක හරි මා කරා එන්න පුළුවන් කියලා. එහෙම එන තැනකදී අපිට පුළුවන් ඒකට මුහුණ දෙන්න. ලෙඩ වෙන්නේ නැහැ කියලා කෙනෙක් හිතාගෙන ලෙඩාම හැම සමහර අය ඉන්නවා හඳුරන්නේ ආ මම නම් අවසන් හුස්ම ටික හෙලන්නෙත් මගේ ගෙදරම තමයි කියලා කියනවා. මම නම් හාඳුරනේ රෝහල පැත්තකටවත් යන්නේ නැහැ කියලා කියන යෝන තරම් ඉන්නවනේ. සමහර විටකදී ඒගොල්ලෝ තමන්ගේ ජීවිතයේ අවසානයේ සිද්ධ වෙන්න ඕනේ විදිහත් හිතලා ඉවරයි. හැබැයි බලන්නකෝ එතන තියෙන මොන තරම් අල්ලා ගැනීමක්ද කියන්නේ. එහෙම මට පුළුවනිද මගේ ජීවිතයේ අවසානයේ මෙහෙම වෙන්නේ කියලා මට ඕන විදිහට සැලසුම් කරගන්න බෑ. එහෙම අහිතයක් අපට නෑ ජීවිතේ. ඔබ කොයිතරම් දුරට හිතාගෙන හිටියත් එහෙම අහිතයක් අපට නෑ. හොඳයි අපි නොහිතන විදිහකට මේක වුණොත් ඒකට මුණ දෙන්න පුළුවන් වටපිටාව අපි හදාගෙන නැත්නම් අපිට ඕන දේම ඕනේ කියන තැන හිටියොත් එහෙම අපි හිතපු විදිහටම වෙන්න ඕනේ කියලා හිතුවොත් එහෙම මොනතරම්නම් හා වේදනාවලට අපි පත් වෙයිද? හදන්න වැළපෙන්න දේශය ඇති වෙන්න මොනතරම් හේතු ඇති වෙයිද? එනිසා හොඳට හිතන්න බලාපොරොත්තුෙන් ඉන්න අපේක්ෂාවෙන් ඉන්න මොකද්ද? මම රෝගය ව්‍යාධිය කියන දේ ඉක්මවපු කෙනෙක් නෙමෙයි ඕනෙම මොහොතක මා කරා රෝගයක් එන්න පුළුවන්. ලෙඩ වෙච්ච කෙනෙක් බලන්න ගියාම අනේ අපොයි කියලා නිකටට අත තියලා සුසුම් හෙලලා ඉන්න එපා. ඒක කමටහනක් කරගන්න. කොහොමද කමටහනක් කරගන්නේ? මොහුට මේ ව්‍යාධිය ඇයට උරුමයි. මතු දවසකදී මේ ව්‍යාධිය මටත් උරුම දෙයක් තමයි. ඒක කමටහනක් කරගන්න. සතාගත දේශනාව තුළ මේ අපට ජීවත් වෙන්න පහසු වෙන්නේ කියලා දීලා තියෙනවා. මොකද ඒක බා. ඒ කියන්නේ අනේ මම ලෙඩ වෙයි, අද රෑ ලෙඩ වෙයි, හෙට උදේ ලෙඩ වෙයි කියන එක නෙමෙයි. නමුත් අපේක්ෂාවෙන් ඉන්න මට ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර ඉල්ලලා ඇදලා දා ගන්නවා වගේ වැඩක් නෙමෙයි. නමුත් අපේක්ෂාවෙන් හිටියාම එහෙම තත්යකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් අපිට හරි පහසුයි. ජරාවටපත් වෙන එක කමටහනක් කරගන්න. ව්‍යාධියටපත් වෙන එක කමටහනක් කරගන්න. තථාගතයන් වහන්සේ ධර්මයේ තුල පෙන්වත්නි අපට කියන්නේ ඒකයි නිතර නිතර අභින්නම් පච්චවෙක්කිතබ්බං මේක හිතන්න කියලා කියනවා. ඉහි වෙන්න පුළුවන්, කැවිදි වෙන්න පුළුවන්, ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂ වෙන්න පුළුවන් හැමෝටම පොදු වෙච්ච දෙයක් මේක. මේක කල්පනා කරන්න කියලා කියනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මරණ ධම්මෝති මරණ ධම්මෝ මේ මරණං අනපීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බා. නිතරම හිතන්න කියලා කිව්ව මොකද්ද? මරණය ඉක්මවාගේ කෙනෙක් නෙවෙයි මට මරණය කුරුම කෙනෙක් කියලා. දැන් සාමාන්‍යයෙන් නම් මරණානුස්මෘතිය කියලා මරණ සතිය කියලා නේද අපි හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒකෙදි මොකද කියන්නේ? නිතරම මැරෙන බව හිතන්න කියලා. මැරෙන බව නොහිතන කෙනෙකුට මොකද වෙන්නේ? අර සමහර තැන්වලදී කියන්නේ ඉරහඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ කියලා එහෙම අපි හලකුණා නේද? ඉතින් කවුරු හරි කෙනෙක් හිතන් හිටියොත් එහෙම මම නම් මැරෙන්නේ නැහැ ඉරහඳ තරු පවතින තාක්කල් ඉන්න කෙනෙක් කියලා. නේද? අර මහාගම සේකර කියන කවියා මරණය කියන කවිපන්තියේදීත් අපිට මරණය ගැන කියලා දෙනවානේ. මොකද්ද මේ තථාගතයන් වහන්සේ මතු කරන්නේ? නිතරම හිතන්න කියලා කිව්වා මරණය මට උරුමයි කියන්නේ. මරණය මට උරුමයි. මරණය මං අභිභවා ගිය කෙනෙක් නෙමෙයි. ස්වභාවයෙන්ම මට මරණය උරුම කෙනෙක්. ඒ නිසා මරණය නිතරම හිතන්න කියලා කිව්වා මරණ සතිය දිනු වෙනවා මරණය ගැන හිතනකොට මැරෙන බව කල්පනා කරනකොට මොකද වෙන්නේ එයාට තියෙන ජීවිත මදේ නැති වෙනවා කවුරු හරි කෙනෙක් මැරෙන්නේ නැහැ කියලා හිතුවොත් මොකද වෙන්නේ එයා මත් වෙනවා මොන මදේන්ද ජීවිත මදේ ඒ කියලා කිව්වේ එයා නිතරම නිතරම හිතන්නේ මොනවද මම මැරෙන කෙනෙක් නෙවෙයි කියලා හිතනකොට රැස් කරන්න මොන උත්සාහ කරන්නේ එයා පරලොවක් ගැන හිතන්නේ නැහැනේ මැරෙන මැරෙන කෙනෙක් විදිහට කල්පනා කරේ නැත්නම් මේ මේ පරලොවක් ගැන හිතන්නේ නැහැ. නොහිතන්න නොහිතන්න මොකද හිතන්නේ? එයා මෙලෝ ගැන විතරමයි හිතන්නේ. කොයි විදියකින් හරි ධාර්මිකද අධාර්මිකද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පින් කුසල් ඒව ගැන කර්මයේ කර්මඵලයේ ගැන හැඟීමක් නැහැ. ඇයි මේ ජීවිතය ගැන විතර මැරෙන්නේ නැහැ කියලා හිතන කෙනෙකු මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් උත් කියනා නේද? මැරෙන්නේ නැතික නොමැරෙන කෙනෙක් විදිහට ජීවත් වෙන්න එපා කියලා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, හලි ගැනීම මේවා හිතේ තියාගෙන ඉන්නවා. හැබැයි අපි ලෝකයට පණිවිඩයක් දෙනවා. මොකක්ද මේ පණිවිඩේ? නොමරන විදියට හිතන්න එපා, මැරෙන කෙනෙක් විදියට හිතන්න කියලා. එනිසා අපේ පැරණි සමාජය තුල කෙනෙක් මිය ගිහිල්ලා මරණ ගෙදරකට ගියාම යන හැමෝම ගිහිල්ලා නේද? සංවේගය පළ කරලා නිකන් අනිත් පැත්තට හැරලා ආවේ නැහැ ටික වෙලාවක් මිනිහ දැන් ඉසල දේහේ දිහා බලාගෙන ඉඳලා දෑත් දෙක එකතු කරගෙන පමණක් ආවේ නැහැ. මොකද කරේ? සුළු වෙලාවක් ඔය මරණය දිහා බලලා මృతදේහය දිහා බලන මොකද කරේ? මරණානුස්මතිය වැඩුවා. අද දවසේ මට කලින් නේද මේ ගමන මොහු ගිහිල්ලා තියෙන අය ගිහිල්ලා තියෙන හැබැයි මටත් මරණය උරුමයි කියන එක හිතුවා. ඒ නිසා ඉස්සර අය දිනක් දෙකක් මරණේ තියාගෙන කළේ ඕක. මරණානුස්මතිය වැඩපේක. හිතන්නකෝ එහෙනම් අපි එන්න එන්න එන්න එන්න ওই කියන කාරණාවලින් ඈත් වෙනවා. එනිසා තථාගතයන් වහන්සේ අපට ධර්මයේ තුල පෙන්වලා තියෙන පින්වතුනි නිතරම හිතන්න කියලා කිව්වා කල්පනා කරන්න කියලා කිව්වා මමත් මැරෙනවා. ඒ හැම කෙනෙකුට මරණය ළඟ බව දැනුනොත් අපි හිතමුකෝ අපි මරණය පෙනිපෙනී ඉන්නවා. හදිසියේ භයානක රෝගයකටපත් වෙලා ප්‍රතිකාර කිසිවක් කරගන්න බැරුව වෛද්‍යවරුත් කියනවා කියන්න බෑ මේ දවස් කීපයක් තව ඉන්න පුළුවන් වෙයි. ඔබට එහෙම ප්‍රතිකාරයක් නැහැ කියන තත්ත්වෙට දාන්න පුළුවන්. දැන් මේ මේ අපි ගෙවන කාලෙම ගැන හිතන්නකෝ පහුගිය මාස දෙක තුන තුනේ මරණය පෙනිපෙනී නෙවෙයිද කවුරුත් හිතේ? හහ කරුණාව අපේ ජීවිතේ ඉගන්වන්නේ හුඟක් දේවල් නේ. මේ අපි ධර්මය අහන මේ වෙලාව වෙනකොටත් අපි හැමදෙනාටම නිකන් මහා පුදුම අනතුරක සේයාවක් පේනවා. ඒ කියලා කියන්නේ ජීවත් වෙන්න අපි ආරක්ෂිතයි කියන දේ නෙවෙයිනේ. ජීවිතේ පවත්වාගෙන යන මේ ස්වභාවයම ස්වභාවයම නේද? අනාරක්ෂිතයි කියන දේ තමයි අපිට දැනෙන්න දෙන්නේ. එහෙනම් අපිට මොකද වෙලා තියෙන්නේ? මරණේ කොයි වෙලාවෙ අපි කරා ඒද දන්නේ නැහැ. ඒක දැනගෙන මරණානුස්මතිය වඩන්න තමයි තියෙන්නේ. මරණ බව තේරුම් අරගන්න. නිතර මේක හිතන්න මට කොයි මොහොතකදී හරි මරණය එන්න පුළුවන්. අද මේ අහන අවසාන ධර්ම දේශනාව වෙන්න පුළුවන්. හෙට දවසේ ආය අපට ධර්මයේ කියලා දෙන්න අවස්ථාවක් නොවෙන්න පුළුවන්. ලෝකේ මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු බොහෝ මිනිස්සු මේ මේ ව්‍යාධි හමු වේ නේද? මේ මේ කොරෝනා වෛරසය හමු වේ. පුදුම විදිහට මරණයේ ඉදිරියේ හඬා වැටුණා ජීවිතේ ඉල්ලුවා. ජීවත් වෙන්න කැමති නිසා හඬ හඬා ජීවිතය එල්ලුවා. තමන් ජීවිත කාලෙම හරියම්බ කරගත්ත දේවල් දීසි කරලා මේ වගේ ඇති වැඩේ මොකද්ද? ජීවත් වෙන්න බැයි නම් මේකට ප්‍රතිකාරයක් නැත්තම් කියලා එහෙම මිනිස්සු ඉන්නවා. හිතලා බලන්න පින්වතුනි අපිට මේකෙන් ඉගෙනෙන පාඩමක් තියෙනවා. අද දවසේ අපි මේ තරම් අනාරක්ෂිත නම් හෙට දවසේ තවදුරටත් අපි අනාරක්ෂිතයි. මොකද එන්න එන්න එන්න එන්න ලෝකේ යන්නේ කොයි විදිහද? ආරක්ෂිත තැනක් කරා නෙවෙයි අනාරක්ෂිත තැනකට. එනිසා අමින්නම් පච්චවෙක්කිතබ්බන් නිතර නිතරම හිතන්න ඔබ මැරෙන කෙනෙක් කියලා. මරණයේ උරුමකම් කියන කෙනෙක් කියලා හිතන්න. එහෙම හිතන කෙනෙකුට ජීවිත මදයෙන් ඇති වෙන්නේ නැහැ. එයා නිතරම සිහියෙන් ඕනින් දන්නවා මටත් මරණයේ උරුම කෙනෙක් කියලා. එනිසා මරණය බලාපොරොත්තු වෙනවා. මරණය බලාපොරොත්තු වෙන කෙනෙක් මොකද කරන්නේ? මේ ජීවත් වෙන වෙලාව හොඳට හදා ගන්නවා. එයා එක මොහොතක්වත් අපතේ අරගන්නේ නැහැ. දැන් හිතන්නකෝ හෙට අලියෙම පහට මම නැගිටිනවා කියලා ඔලෝසියේ සීනුව තියෙන මම නිින්දට යනවා. මට හෙට කියලා දවසක් ගැන විශ්වාසයක් තියන්න පුළුවනිද? මං හිතන් ඉන්නවා ලබන මාසේ මම ආ පෙන්ෂන් ගියාට පස්සේ මම හොඳට සිල්වත් වෙලා අවුරුදු 10ක් විතර බොහෝම හොඳට Brahmacharya ජීවත් වෙනවා කියලා. එහෙම කාලයක් අපිට එයිද? කියලා බලන්නකෝ නේ. නිසා මරණ බව කල්පනා කරන කෙනෙකුට මොකද වෙන්නේ? එයා මේ වෙලාවේ ඉඳලා හොඳට හදාගන්නවා. ආය අනාගතේ සුරක්ෂිත කරගන්න ඕනේ කියන දේ තැන ඉඳලා නෙවෙයි. මේ මොහොතේ ඉඳලා හදනවා. කයින් වචනෙන් හිතින් හොඳට සංවර වෙනවා. සතාගතයන් වහන්සේ පුරුදු කරන්නේ කො ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න. අත්හරින්නේ කො දුරු කරන්න කියපු කාරණා වලින් ඈත් වෙනවා. සද්ධර්මයට එකතු වෙනවා. ඇයි? එයා දන්නවා මරණය අභිභාගී කෙනෙක් නෙවෙයි මම ඕනම මොහොතකදී මරණය මා කරා යන්න පුළුවන්. ඒකට මුණ දෙන්න පුළුවන්. සුදුසුකම් ටික හදාගන්න. ජීවිත මදයෙන් මත් වුණොත් එහෙම කෙනෙක් ඒ සුදුසුකම් ටික හදාගන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ ධර්මයේ තුල අපට කියලා දෙනවා පින්වතුනි නිතර නිතර හිතන්නේ කියලා කෝ මැරෙන කෙනෙක් විදිහට. හතරවෙනි කාරණාව තමයි සබ්බේහි මේපේහි මනාපේහි නානා භවෝ විනා භවෝති අභිඤ්ඤම් පච්චරිතිතප්පං. නිතරම හිතන්න කියලා කෝ සබ්බේහි මේපේහි අපිට තියෙනවානේ ජීවිතේ මේ ප්‍රිය කරන දේවල්, අපි කැමති දේවල් නේද? ප්‍රිය මනාප දේවල් ජීවිතේ අපිට තියෙනවා. ඔබට නැද්ද එහෙම දේවල්? අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ දරුවෝ කොච්චර ප්‍රේමනාපදනේ? ඉතින් අද අපි මෙහි සිහිපත් කරන අම්මටත් තාත්තටත් නේද? මහේෂ් මහත්මයා ඇතුළු කොටගත්ත දරුව මොනතරම් ප්‍රිය වෙන්නේ නැද්ද? හැබැයි හිතන්න නිතරම සිහියෙන් හිතන්න කියලා කිව්වා අපි මොනතරම් ප්‍රේමනාප දේවල් වලට ඇලිලා හිටියත් මගේ කියලා ප්‍රියමනාප දේවල් අල්ලගෙන හිටියත් මොකද වෙන්නේ? ප්‍රියමනාප දේවලුත් අපට අතහරින්න සිද්ධ වෙනවා. ප්‍රියමනාප දේවලුත් අපට අතහරින්න සිද්ධ වෙන ඒක ස්වභාවයක්. මම ඒක අභිභව කියලා නෑ මට ඕන විදිහට මම කැමති දේවල්, ප්‍රිය දේවල්, මනාප දේවල් පවත්වාගෙන යන්න මට බෑ. තථාගත ධහම තුල බුදුරජාණන් වහන්සේ පෙන්නලම තියෙන පින්වත්නි අතහරින්න වෙන බව නුවණින් දැනගෙන පරිහරණය කරන්න කියලා. හරි වටින කාරණාවක් මේක. අද ලෝකේ හුඟක් දෙනෙක් හිතනවා බුදුහාඳුරෝ අතහරින්න කියලාමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතයක් ගැන කියලා නෑ. ජීවිතේ කිසිම නේද? ආ එහෙම රසයක් නැද්ද, විඳින්න දෙයක් නැද්ද කියලා සමහර මිනිස්සු ප්‍රශ්න කරනවා. හැබැයි හිතන්නකෝ තථාගත ධහම තුල බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ ප්‍රිය දේවල්, මනාප දේවල්, කැමැත්තක් ඇති දේවල් මෙලොක තියෙනවා. හැබැයි ඒවා පරිහරණය කරන්න කිව්ව මොනවා දැනගෙනද අතහරින්න වෙන බව දැනගෙන. ඒක නේද මේ කියන්නේ? ප්‍රිය වූ මනාපෝ දේවල් අතහරින්න වෙනවා. ඒක නිතර නුවණින් සිහි කරන්න කියලා කියනවා. දැන් බලන්නකෝ අම්මා අභාවයටපත් වෙලා මාසයක් එකහමාරක් වගේ කාලයකදීනේ තාත්තා අභාවයටපත් වුණා කියලා කියුනේ. අම්මයි තාත්තයි අතර ස්වාමි බිරිඳ හැටියට මොනතරම් ප්‍රිය අසුරක් තියෙන්නේ නැද්ද? අම්මට තාත්තා හරි ප්‍රියයි. නේද? තාත්තට අම්මා හරි ප්‍රියයි. හැබැයි ප්‍රිය විප්‍රයෝගය නිසා දරාගන්න බැරි වෙන්නේ නැති ආසන වශයෙන් මියන්න හේතුවක් වෙන්නේ නැති ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. එන යමකට මම හිතින් බැඳෙනවා. ඒ දේ මට ප්‍රිය වෙනවා. මම ඒ දෙයට මනාප වෙනවා. මා තුළ දැඩි කැමැත්තක් ඇති වෙනවා. ওই කැමැත්ත නිසාම මම කැමති නෑ මට කලින් ඒ දේ වෙනස් වෙනවට. මම කැමති නෑ මට කලින් ඒ දේවල් නැති වෙලා යනවට. මම නිතරම අපේක්ෂා කරන්නේ මම ප්‍රිය කරන දේ මම මනාප දේ මම කැමති දේ මට ඕන විදිහට තියෙන්න ඕන කියලා. මේ දරුවෝ ගැන මේ අම්මා තාත්තා හිතන්නේ එහෙමයි. මගේ දුව මගේ පුතා මට උමනා විදිහට ඉන්න ඕනේ. ආ හිතන්නකෝ ඒ දරුවෙක් එහෙම ලෙඩ වෙනවට කැමතිනේ අම්මා තාත්තා ජීවත් වෙද්දී දරුවෙක් මේ දෙනවට කවුරුත් කැමතිද? Taman ඉදිරියේ දරුවෙක් ව්‍යාධින් වලට පත් වෙනවට කවුරුත් කැමතිද? ඇයි? ප්‍රිය නිසා, මනාප නිසා මොකද හිතන්නේ? නිතරම ඒවා Tamanට ඕන විදිහට තියෙන්න ඕනේ කියලා හිතන්නේ. සදහවතුනි තේරුම් ගන්න ප්‍රිය කාරණා අපේ හිත බැඳිච්ච තැන්, මනාප තැන්, ආදරණීය දේවල් ඕන තරම් අපේ ජීවිතේ තියෙනවා. හැබැයි අපි ඒවට ඇලිලා ඉන්නවා. ඒ ඇලීම නිසාම මොකද වෙන්නේ? අතහරින්න වෙන බව දැනගෙන ජීවත් වුණේ නැත්නම් ඕවා නිසාම නැවත ওই තැන් වලට එන්න වෙනවා. ඕවා නිසාම නැවත ওই තැන් වලට එන්න වෙනවා. ඕවා නිසාම සතර අපායටත් ඇදෙන්න සිද්ධ වෙනවා. අවසාන මොහොතේ අනේ මගේ දරුවෝ කියලා හිතුනොත් ආසන්න සිතුවිල්ල ලෝක වුණොත් අනේ මම හදාගත්ත ගේ දොර කියලා හිතුනොත් අතහැරලා යන්න පුළුවන් නේද? ඒකෙදි කියන්නේ ජීවත් වෙනකොට විවාහ වෙන්න එපා, දරුවෙක් හදන්න එපා, ගියක් දොරක් හදාගන්න එපා, යාන වාහන පාවිච්චි කරන්න එපා, ඇඳුම පැළඳුම පරිහරණය කරන්න එපා කියන එක නෙවෙයි. මේ දේවල් වලට තථාගත ධර්ම තුල කිසි බාධාවක් නැහැ. උපේන හැටි නේද? ඒවා නිවැරදි විදිහට කළමනාකරණය කරගෙන පරිහරණය කරන හැටි, ඉතිරි කරන හැටි. ලෝකේ කිසිම සාස්ත්‍රවරයෙක් කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. එහිදී අපි වඩාත්ම අවධානයෙන් තේරුම් ගන්න ඕන දේ තමයි තථාගතයන් වහන්සේ අපට ගිහි සැපයක් ගැන කියලා තියෙනවා. ඒක ගිහි ජීවිත ගත කරන කෙනෙක් තමන්ගේ ප්‍රිය දේවල්, ඒ වගේම තමන් ආස කරන දේවල්, කැමති දේවල් ඇති කර ගැනීමෙහි වරදක් නැහැ. හැබැයි නිතර නුවණින් දකින්න ඕනේ මොකද්ද? මේ දේවලුත් මොකද වෙන්නේ? අභිඤ්ඤම් පච්චවෙක්කිතබ්බන් නිතර නිතර හිතන්නේ කොහොම වෙනස් වෙනවද කියලා යනවා. ප්‍රිය වෙච්ච මනාප වෙච්ච මේ හැම දෙයක්ම මොකද වෙන්නේ? නොඑක් නොඑක් විදිහේ වෙනස් වෙනවා, නැති වෙලා යනවා, විනාශ ස්වභාවයටපත් වෙනවා. දැන් මම ඇසුරු කරන දේවල් මම පරිහරණය කරන දේවල් ඒ දැනුවත් වීම උඩනම් මම පරිහරණය කරන්නේ ඒවා කොයි වෙලාවක වෙනස් වෙලා ගියත් නැති වෙලා ගියත් මගේ හිතට දුක දැනෙන්නේ නැහැ. ඇයි මං අවබෝධයෙන් පරිහරණය කළා කියන්නේ? එහෙම නොවුනොත් ගැටීම් ඇති වෙනවා. ගැටීම් කියලා කියන්නේ පව්. එහෙම නොවුනොත් චිත්ත පීඩා ඇති වෙනවා. වේදනාවටපත් වෙනවා. එනිසා නිතර නිතර හිතන්න කියලා ප්‍රිය වෙච්ච මනාප වෙච්ච මේ ආදරණීය සියලු දේවල් මොකද වෙන්නේ? මොහොතක් පොහොතක් පාසාම නොඑක් නොඑක් විදිහට වෙනස් වෙලා කැඩිලා විඳිලා යන එක ස්වභාවයක්. ඊළඟට තථාගතයන් වහන්සේ පස්වෙනි කාරණාව හැටියට සිහිපත් කරන්න කියලා පින්වත්නි අපට පෙන්නවා. කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ භවිස්සාමීති අභිඤ්ඤං පච්චවෙච්චිතප්පා මේ කියලා කියන්නේ ස්වභාවයෙන්ම මම කර්මයේ දායාද කොට ඇත්තේ. ඒ කිව්වෙ පින්වත්නි ඔබ මම අපි හැමදෙනාම කර්මය පිළිබඳව දන්න අය. මමගේ ජීවිතේ මට ලැබෙන දේවල් නොලැබෙන දේවල් මට හිමි වෙච්ච දේවල් අහිමි වෙච්ච දේවල් මේ හැම දෙයක් මොනවාද? මම අද දක්වා ජීවිතේ කර කියාගත්ත හොඳ නරක පදනම් කරගෙන තමයි මට ලැබිලා තියෙන්නේ. දෙයක් මට ලැබුණා නම් හිමි වුණා නම් ඒ සසර ඒ දේ ලබන්න ඕන කරන දේවල් මම කරගෙන තියෙනවා. දෙයක් මට නැති වුණා නම් අහිමි වුණා නම් ඒකට හේතුව මොකද්ද? සසර ඒ දේවල් ලබන්න ඕන කරන දේවල් මම එකතු කරගෙන නැහැ. එහෙනම් නිතර හිතන්න ඕන මම මොකද්ද? කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක්. ඒ කියලා කිව්වේ. හිතින් හිතලා වචනයෙන් කතා කරන දේ, කයින් ක්‍රියා කරන දේ පදනම් වයි ජීවිතේ මට යම් යම් කාරණා ලැබෙන්නේ. නොලැබෙන්නේ. එනිසා මම කර්මයෙන් ගැලවෙන්න බෑ. කර්මයේ දායාද කරගෙන කර්මය තමයි මට තියෙන එකම ඥාතිවරයා. අම්ම බන්දු. කර්මය තමයි අපේ ඥාතිවරයා. එනිසා සතාගතයන් වහන්සේ මම කර්මයේ පීසරණ කොටගෙන ඉන්න කෙනෙක් කියලා නිතර හිතන්න කිව්වා. ඇයි එහෙම අපිට හිතන්න කිව්වේ? එහෙම හිතන්න කියලා කිව්වේ අපි යම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාවේ ප්‍රතිඵල හොඳ නරක වශයෙන් අපි කරා යන බව දන්වන්නයි. අපි යම් වචනයක් කතා කරනකොට ඒ වචනේ කතා කරාම හොඳ නරක වශයෙන් ඒකේ ප්‍රතිඵලය අපි කරා එන බව දැනුම් දෙන්නයි. සිතුවිල්ලකින් පවා අපි නරකකට යොමු නොකර යහපත තුල පිහිටවන්නයි තථාගතයන් වහන්සේ නිතරම කිව්වේ. මොකක්ද? අපට කර්මය දායාද කොට ඇති බව හිතන්න කියලා. සමහර කෙනෙක් කියනවා මේ සමහර අවස්ථාවන් වලදී හාමුදුරුවනේ අපෙන් නම් එහෙම පව්කම් වෙන්නේ නැහැ. ඒ නිසා ආය අමුතුවෙන් බණ අහන්න ආ එහෙම පන්සල් යන්න සිල් සමාදන් වෙන්න ඕනේ නෑ. ආ ආමුදුරු කෙනෙක් වගේ ඊටත් වඩා හොඳින් තමයි මම මගේ ජීවිතය ගත කරන්න කියලා මේ හිතනවා. සාමාන්‍යයෙන් පව්කම් කියන ඒවා පේන්නේ කොහොමද? ඒක ක්‍රියාවකින් කරන්න ඕනේ. එහෙම නේද? එහෙම නැත්නම් වචනයකින් ප්‍රකාශ වෙන්න ඕනේ. ওই දෙකෙන් විතරයිද පව්කම් වෙන්නේ? හිතින් වෙන දේවල්. නේද? චේතනා සූත්‍රය අතුරු කරගෙන බලනකොට මෙතන කියන හිතින් මොන තරම් කුසල් අවිද්‍යාව හිතින් වෙන දෙයක්. එනිසා හිතන්නේ යම් කෙනෙක් එහෙම තමන්ගේ පිරිසුදු භාවය පෙන්වන්න හැදුවත් අපේ හිත තුළ උපදින දේවල් තියෙනවා. එනිසා පින්වත්නි නිතරම හිතන්න මම කර්මයේ දායාද කොටගෙන ඉන්න කෙනෙක්. එනිසා තමන් වචනයක් කතා කරනකොට ඒ වචනය ගැන හොඳට හිතලා කතා කරන්න. මේ වචනේ කතා කළොත් මට ලැබෙන්නේ යහපතක් දා යහපතක්. යහපතක් වුණොත් මට ඇවිල්ලා දුක් විපාක වෙනස ඒක හේතු වෙනවා. යහපතක් නම් මගේ යහපත වෙනුවෙන් හේතු වෙනවා. එනිසා මෙහෙම කෙනෙක් සිහිපත් කරනකොට තථාගතයන් වහන්සේ ධර්මයේ තුල අපට පෙන්ලා දුන්න මොකක්ද? අන්න එහෙම කෙනෙක් තුල පින්වත්නි නිර්වාණයට අදාළ කරන මාර්ගාංග වැඩෙනවා. මොනවද මේ මාර්ගාංග? දැන් යහපත් වචන කතා කරන කෙනෙක් තුල ගොඩනගෙනවා සම්මා වාචා. යහපත් ක්‍රියාකාරකම් වල නියලන කෙනෙක් තුල ගොඩනගෙනවා සම්මා සම්මන්තය. හොඳ සිතුවිලි හිතන කෙනෙක් තුල ගොඩනගෙනවා සම්මා සංකප්පය. හිතලා බලන්න මේ නිවන් මාර්ගය නේද? එහෙනම් මේ දේශනාව තුළ තථාගතයන් වහන්සේ පෙන්වන නිතර නිතරම අපි කල්පනා කරොත් කර්මයේ දායාද කොටගෙන ඉන්න කෙනෙක් කියලා එයා තමන්ගේ ජීවිතේ හිතින් කයින් වචනෙන් හොඳට සංවර වෙනවා. ධර්මානුකූලවමයි යායා ක්‍රියාව පවත්තන්නේ. ධර්මානුකූලවමයි යායාගේ වචනේ පවත්තගෙන යන්නේ. ධර්මානුකූලවමයි යායාගේ හිත සිතුවිලි පවා කලමනාකරණය කරගන්නේ. ඒ නිසා මෙන්න මේ කියන ඡාන සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ අපට පෙන්වුවේ අපේ ජීවිතේ අපි කොයි තැනක හිටියත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ශ්‍රී පුරුෂ වශයෙන් බෙදලා හිටියත් නිතර නිතරම සිහිපත් කළ යුතුයි කියන කාරණා පහ. ධර්ම දේශනාව දැන් ඉවරයි. මෙන්න මෙච්ච කාලේ හරියටම ඉවරයි. දැන් දේශනාව හොඳින් අහගෙන හිටියද කියලා බලන වෙලාව. ඒක නොකලොත් හරියන්නේ නැහැ. මොකද්ද දේශනාවේදී ධර්ම ශ්‍රවණය කරපු ඔබට කියලා දුන්නේ. දේශනාවේ මාතෘකාව තමයි පින්වත්නි ථාන සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ. වැඩි දුරට අධ්‍යයනය කරන්න ඕන ඔය අතන පුළුවන් ගිහිල්ලා බලන්න. මේකෙදි තථාගතයන් වහන්සේ පෙන්වුවා කාරණා පහක් නිතර නිතරම සිහිපත් කරන්න කියන්නේ. පළවෙනි කාරණාව තමයි ජරාවටපත් වෙන බව. ඒ කියන්නේ විරාපත් වෙන බව හිතන්න කියනවා. එහෙම හිතන කෙනෙකුට මොනවද? අර යොබ්බන මදයෙන් මත් වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. එහෙම මත් වුණොත් විනාශයක් වෙනවනේ නේද? ඒ නිසා යොබ්බන මදයෙන් මත් වෙන්න එපා කියලා. දෙවැනියට අපිට හිතන්න කියලා කිව්වා මොකද්ද පින්වත්? ව්‍යාධි ධම්මය. ව්‍යාධියට ගොදුරු වෙන බව නිතර හිතන්න කිව්වා. එහෙම කෙනෙක් තුළ ආරෝග්‍ය මදේ නැති වෙන බව පැහැදිලි කරනවා. ඊළඟට මරණ ධර්මය මට උරුමකම් කියන කෙනෙක් මරණය ගැන නිතරම හිතන්න කියලා කිව්වා. මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙවෙන බව හිතන්න කිව්වා. ඒකෙදි ජීවිත මදේ අපි තුලින් නැති වෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ අපට කිව්වා ප්‍රිය වෙච්ච මනාප වෙච්ච මේ හැමදේම මට ඕන විදිහට පවත්වගෙන යන්න බෑ ඒවා නැති වෙනවා වෙනස් වෙනවා විනාශ වෙනවා ඒක නිතරම නුවණින් හිතන්න කිව්වා ඒක කොච්චර ලේසිද කියලා බලන්න සාමාන්‍ය දවසකට අපි අඬන වැළපෙන කාරණා අරගෙන බැලුවොත් වැඩිපුරම අඬන්නේ වැළපෙන්නේ ඇයි ප්‍රියමනාප කාරණා අපට ඕන විදිහට නැති වෙනකොට සාමයා හිතන විදිහට බිරිඳ නැති වෙන තැනදී ගැටුමක් බිරිඳ හිතන විදිහට සාමයා නැති වෙන තැනදී එතන ගැටුමක් වේදනාවක් දෙමෝපිය වෙන විදිහට දරුවෝ නොඉන්න තැනකදී වේදනාවක්. ඇයි ප්‍රියයි මනාපයි ආදරණීයයි මේ බැඳීම තුළ ඒක අපි නිතර බලාපොරොත්තු වෙනවා. හැබැයි හිතන්න මොකද්ද මේ දේවල් අපට ඕන විදිහට පාලනය කරන්න බෑ අපි කොච්චර හිතුවත්. ආ එනිසා ඒවා නිතර නිතර වෙනස් වෙන බව දැනගන්න කියලා කිව්වා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ හරහා ගොඩනැගෙන චන්දරාගමදේ නැති වෙනවා. එන දැඩි වූ චන්දරාග කැමැත්ත ඇති වෙනවනේ අපිට ඒ කාරණාවලට ප්‍රිය වෙච්ච මනාප වෙච්ච දේවල් වලට පිටික නැති වෙලා යනවා. ඊළඟට හිතන්නකෝ නිතරම අපි කර්මයේ දායාද කොටගෙන ඉන්නවා කියලා. එනිසා කරන ක්‍රියාවන්, හිතන සිතුවිලි, කතා කරන වචන පවා හොඳට සකස් කරගෙන මේ මොහොත තුළ රැකිලා ජීවත් වෙන්න කියලයි මේ දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙන්නේ. දේශනා අවසානයේදී පින්වත්නි ධර්මයේ හපු බොහෝ පිරිසක් සතුටු වෙලා මාර්ගඵල නිවන් අවබෝධයටපත් වුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළ ඇසූ ධර්ම කාරණා හොඳට එකතු කරගෙන ජීවිතයට ආ නිවන කරා යන ගමනේදී අපට අවශ්‍ය කරන මේ ගුණධර්ම එකතු කරගැනීමෙන් දස අකුසල් වලින් වැළකීලා දස කුසල් වඩලා නිර්වාණ මාර්ගය තුල ගමන් කරන ඉතාම ඉක්මන් භවයකදී නිවන් අවබෝධය සාක්ෂාත් කරගන්න ධර්ම ශ්‍රවණානිසංසයන් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා නාවෙන් සබ්යන හැමදෙනාටම ප්‍රණෝන්දස සහතෝ සහතෝ සහතෝ සුභමතුනේ මේ උතුම් වූ සත්‍යම දේශනා පවත්වවතාල මිනුන්ගොඩ භික්ෂු පුහුණු ආයතනාධිකාරී උපතුම්බර විජේකිත්තේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සම්බුද්ධ ශාසනික විජය රැචයන්නටම මේ උතුම් වූ පුණ්‍ය කර්මයේම පිහිටක්ම වේවායි අපි සාතුනාදරන්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.